ගමන පිළිබඳ ශික්ෂාපද යෝපන බික්ඛු සන්තං බික්ඛුං අනාපුච්ඡං විකාලේ ගාමං පවිසෙය්‍ය අඤ්ඤත්‍ර තථා රූපා අච්ඡායිකා කරණීයා පාචිත්‍යං පාචිත්‍ය පාළි 186 පිටුව යම් මහණෙක් හදිසි කටයුත්තක් නැතිව ඇත්තා වූ භික්ෂුවකගෙන් නොවිචාරා විකාලේහි ගමට පිවිසෙන්නේ නම් පචිති ඇවත් වෙයි. මෙහි ගමයයි කියනුවේ භික්ෂූන් වෙසෙන ආරාම හා ආරාණ්‍ය හැර මිනිසුන් ගැවසෙන වාසය කරන නගර හා ගම්ය. ඇත්තා වූ භික්ෂුවයයි කියනුවේ තමා ඉදිරියේ හෝ දෙපැත්තේ හෝ ප්‍රකෘති කතාව ඇසෙන දුර ප්‍රමාණයේ සිටින භික්ෂුවය. විකාලයේ ගමට යන කලෙහි සමීපයේ සිටින භික්ෂුවකට විකාලේ ගාමප්පවසේන ආපුච්චාමි කියා හෝ විකාලේ ගාමං පවිස්සාමි කියා හෝ තමා විකාලයේ ගමට යන බව දැන් විය යුතුය. සමීපයේ භික්ෂුවක් නැතිනම් භික්ෂුවක් සොයා ගොස් ආරෝචනය නොකලාට වරද නැත. ඉදින් සමීපයේ භික්ෂුවක් ඇති කලෙහි ආරෝචනය නොකොට යන්නේ නම් ඒ භික්ෂුවට ප්‍රාකාර ආදීන් ආවරණය කර ඇති ගමක ඒ පරික්ෂේපය ඉක්මවීම සඳහා තබනු ලබන පළමු පියවරේදී දුකුලා ඇවැත් වෙයි. දෙවන පියවරේදී පචිති ඇවැත්ද වෙයි. යටත් පිරිසෙන් එක්ගයක් හෝ ඇති නම් එතන ගමය. ගෙයි පියස්සෙන් වතුර වැටෙන තැන සිට මෝල් ගසක් හෝ කුල්ලක් විසිකල විට වැටෙන දුර ප්‍රමාණය ගරූපචාර නම් වෙයි. ගරූපචාරයේ සිට මධ්‍යම බල ඇති පුරුෂයෙකු ගසන ගල වැටෙන ප්‍රමාණය ගාමූපචාර නමි. නගර ග්‍රාමවල පිහිටි ආරාම භූමිවලින් පිටපැත්තම ගමය. ඒවායේ සිට ගමට පිවිසෙන භික්ෂූන්ට ආරාම භූමියෙන් පිටවීමම ගමට පිවිසීම වෙයි. පිරිත් කීම් ආදී කටයුත්තක් සඳහා බොහෝ භික්ෂූන් එකවර ගමට යන අවස්ථාවලදී ඒ භික්ෂූන්ට ඔවුනොවුන්ට ආරෝචනය කොට ගිය හැකිය. ගමකට ගොස් ගිය කාර්ය නිමවා ආපසු එන කලෙහි නැවතත් ගමට යන්නට උවමනා වී නම් ළඟ සිටින භික්ෂුවකට ආරෝචනය කොට යා යුතුය. කාලයේදී ගමට පිවිස ගෙයක දන් වළඳා එන භික්ෂුවට විකාලයේ අන්තනකට යන්නට උවමනා වී නම් සමීපයේ සිටින භික්ෂුවකගෙන් ਵਿਚාරා යා යුතුය. නොවිචාරා ගියහොත් ඇවත් වෙයි. හදිසි කරුණු නම් සර්පයෙකු දෂ්ට කිරීම, රෝගියෙකුට අමාරු වීම, හදිසි රෝගයක් හට ගැනීම යන ආදියය. හදිසි අවස්ථාවේ නොවිචාරා යාමෙන් ඇවත් නොවේයි. ගම තුල වූ ආරාමයකට යන කල්හිද ගමක් පසුකොට යා යුතු ආරාමයකට යන කල්හිද නොවිචාරා ගමට පිවිසීමෙන් ඇවත් නොවේයි. සංවිධාන ශික්ෂා පදය යෝපන භික්ඛු මාතුගාමේන සද්ධින් සංවිධාය ඒකද්ධාන මග්ගං පටිප්පජ්ජේය අන්තමාසෝ ගාමන්තරම්පි පාචිත්තියං පාචිත්තිය පාළි 150 පිටුව යම් මහණෙක් මාගමක හා කතා කරගෙන එක් මගක යන්නේ නම් යටත් පිරිසෙයින් අන් ගමකට වුවද යන්නේ නම් පචිති වෙයි. යම් මහණෙක් අසවල් උත්සවය බලන්නට යමුය, අසවල් විහාරය, අසවල් චෛත්‍ය වඳින්නට යමුය, වට වන්දනාවේ යමුය, දමදිව යමුය යනාදීන් මාගම කහා කතා කරගෙන යන්නේ නම් ඇතුළු වන ගමක් පාසාම ඒ මහණහුට පචිති වෙයි. මාර්ගයේහි ගම් නැත්තේ නම් අඩයදුනෙන් අඩයදුනට පචිති ඇවැත් වෙයි. යාමට කතා කිරීමේදී දුකුලා ඇවැත් වෙයි. කතා කරගත් ආකාරය වැරදි ගියහොත් ඇවැත් නොවේ. යුද්ධාදියෙන් රට අවුල් වී මහජනයා පලා යන කලෙහිද භික්ෂුවකගේ සංවිධානයක් නැතිව මාගමගේම සංවිධානයෙන්ද යාමෙන් ඇවත් නොවේ. සේනා පිළිබඳ සිකපද යෝපන බික්ඛු උයුතං සේනං දස්සනාය ගච්ඡේය අඤ්ඤත්‍ර තථාරෝ පච්චයා පාචිත්‍යං පාචිත්‍ය පාළි 122 පිටුව යම් මහණෙක් යුද පිනිස නික්මුණු සේනාව සුදුසු කරුණක් නොමැතිව බැලීමට යේ නම් පචිති වෙයි. සියාච තස්ස භික්ඛුනා සේනං ගමනාය කෝචිදේව පච්චයෝ දිරත්ති රත්තං තේන භික්ඛුනා සේනාය වසිතබ්බං තතෝ චේ උත්තරින් වස්සෙය්‍ය පාචිත්‍යං පාචිත්‍ය පාළි 124 පිටුව භික්ෂුවට සේනාවට යනු පිණිස යම්කිසි කරුණක් ඇත්තේ නම් දෙතුන් රැයක් ඒ භික්ෂුව විසින් සේනාවෙහි විසිය යුතුය. එයට වඩා විසුයේ නම් පචිති වෙයි. දිරත්ති රත්තං චේ භික්ඛු සේනාය වසමානෝ උයෝධිකං වා බලග්ගං වා සේනා කිව්හං වා අනීක දස්සනං වා ගච්ඡෙය්‍ය පාචිත්‍යං පාචිත්‍ය පාල 125 පිටුව දෙතුන් රැයක් සේනාවෙහි වෙසෙන මහන තෙමේ ඉදින් යුද කරන තැන හෝ සේනා ගණන් ගන්නා තැන හෝ සේනා රැස්වන තැන හෝ බල ඇනි හෝ දක්නට යන්නේ නම් පචිති වෙයි නැටුම් ආදිය බැලීමට යාම න භික්ඛවේ නච්ඡං වා ගීතං වා වාදිතං වා දස්සනාය ගන්තබ්බං යෝගාච්ඡේය ආපත්‍ති දුක්ඛ ටස්ස චුල්ලවග්ගපාලිය 190 පිටුව මහණෙනි නැටුම් හෝ ගැයුම් හෝ වයුම් හෝ දැකීමට නොයා යුතුය යමෙක් යේනම් ඔහුට දුකලා ඇවත් වෙයි නළුවන්ගේ නැටුම් පමණක් නොව නයි රිලා මොනර ආදී සතුන්ගේ නැටුම්ද වෙරිකායන්ගේ පිස්සන්ගේ නැටුම්ද නැටුම් වලට අයත්ය. එබැවින් රිලා නැටුමක් වුවද බැලීමට යන භික්ෂුවට දුකුලා ඇවත් වෙයි. තමා නටන්නා වූද නටවන්නා වූද භික්ෂුවට දුකුලා ඇවත් වෙයි. නළුවන් ගයන ගී පමණක් නොව සාධු ගීත නම් වූ තෙරුවන් ගුණ පිළිබඳ ගී හා අනිත්‍ය ආදී පිළිබඳ ගී වුවද ගැයුමද ගායනය කරවීමද ගයනු අසන්නට යාමද යන මේ සියල්ලෙන් දුකුලා ඇවත් වෙයි. ටින් එකකට ලෑල්ලකට තට්ටු කිරීමේ පටන් සියලුම වැයුම් කිරීමෙන්ද කරවීමෙන්ද අසන්නට යාමෙන්ද දුකුලා ඇවත් වෙයි. නෘත්‍ය ආදිය ආරාමය තුලදී දැකීමෙන් ඇවැත් නොවේයි. බලනු සඳහා අන් ආරාමයකට යේ නම් ඇවැත් වෙයි. ආසන ශාලාවක් හි වාඩි වී සිටීමේදී දැකීමෙන් ඇවැත් නොවේයි. බලනු කැමැත්තෙන් නැගිට ගියේ නම් ඇවැත් වෙයි. මග යන කල්හි දුටද ඇවැත් නොවේයි. හිස හරවා බැලුවේ නම් ඇවැත් වෙයි. යම්කිසි ආපදාවක් නිසා සභාවකට පිවිසීමෙන් දුටුයේද ඇවත් නොවේයි. විහාරයට චෛත්‍යයට ගී නැටුම් වලින් පූජාවක් කරන්න යයි කීමටද ඔබ වහන්සේලාගේ චෛත්‍යයට ගී නැටුම් වලින් පූජාවක් කරමි කියන කල්හි පිළිගන්නටද භික්ෂුවට නොවටී ඔබ වහන්සේලාගේ චෛත්‍යයට විහාරයට පූජාවක් කරමි කී කලෙහි පූජාවක් කිරීම නම් හොඳ වැඩක් යයි කියන්නට වටි. යෝජා පේතුං ච යෝජේතුං පයුත්තානි ච පස්සිතුං න ලබ්භං ධම්ම යුත්තම්පි නච්ඡං ගීතං ච වාදිතං උපහාරං කරෝමාති බුත්තේවා සම්පටිච්චින් කුද්ද සික්ඛා 145 පිටුවෙන් රාජාගාර ශික්ෂාපදය යෝපන භික්ඛුනි රාජාගාරං වා චිත්තාගාරං වා ආරාමං වා උయ్యානං වා පොක්ඛරණී වා දසනාය ගච්ඡෙය්‍ය පාචිත්‍යං පාචිත්‍ය පාළිය 331 පිටුව යම් මහණෙක් රජුන් ක්‍රීඩා කරන ගෙයක් හෝ මිනිසුන්ට ක්‍රීඩා කිරීම පිණිස කළ චිත්‍රවලින් යුක්ත ගෙයක් හෝ ආරාමයක් හෝ උයනක් හෝ පොකුණක් හෝ බැලීම පිණිස යේ නම් පචිති වෙයි. මෙහි ආරාමය යයි කියනුවේ මිනිසුන් ක්‍රීඩා කරන නගරවල පිහිටි උයන්ය. උයනයයි කියනුවේ නගරයෙන් පිටත පිහිටි එබඳු උයන්ය. පොකුණයයි කියනුවේ මහජනයාට ජල ක්‍රීඩාව සඳහා කළ පොකුණුය. මේ බික්කුණී විභංගයේ ශික්ෂා පදයකි. රාජාගාර ආදී දර්ශනය සඳහා යාමෙන් භික්ෂූන්ට දුකලා ඇවත් වෙයි. ඒ බව විනය විනිශ්චයේ භික්ඛුස්ස පන සබ්බත්ථ හෝති ආපත්‍ති දුක්ඛඨා යනුවෙන් දක්වා ඇත. විනෝදය පිණිස බලන්නට යාමෙන් ඇවැත් වෙයි. විශේෂ කාරණයක් සඳහා බැලීමෙන්ද ආරාමයෙහිම කළ එබඳු ගයක් බැලීමෙන්ද විපතකදී එවන් තැනකට ඇතුළු වීමෙන්ද ඇවැත් නොවේයි. න වික්ඛවේ අකාය බන්ධනේන ගාමෝ පවිසිතබ්බෝ යෝ පවිස්සෙය ආපත්‍ති දුක්ඛටස්ස චුල්ල වග්ගපාලිය 216 පිටුව මහණෙනි, පටිය නොබැඳ ගමට නොපිවිසිය යුතුය. යමෙක් පිවිසෙන්නේ නම් දුකුලා ඇවැත් වෙයි. පටිය බැඳීම අමතක වී නික්ම ගිය කලෙහි සිහි වූ තැනකදී බැඳිය යුතුය. පටිය නැතිනම් විහාරයට ආපසු පැමිණ බැඳ යා යුතුය. ගමන පිළිබඳ සේකියා ශික්ෂාපද ශාසනාව තරණයෙහි 114 පිටුවෙන් දත යුතුය.